විශේෂන් ඉදිරිපත් කරයි ගීතාංජලි. අයිබෝන් දයබරහිතවතුනි. ඉතින් අදත් ගීතාංජලි වැඩසටහනින් අපි සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් වලින් ඔබට හඳුන්වා දෙන සංයුක්ත කැටියක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. අද අපි තෝරගත්තේ සංගීත නිපුන් මහාචාර්ය සනත්නන්ද සිරි සහ මල්කාන්ති නන්ද සිරිගේ අපට රටක් ඇත කියන සංයුක්ත තැටිය. ඉතින් මේ සංයුක්තයේ ගීත 16ක් අඩංගු වෙනවා. අපි සෝදානම් වෙනවා ඔබ වෙනුවෙන් ගීත කිහිපයක් ඉදිරිපත් කරමින් මේ සංයුක්ත ඇටියේ තියෙන වටිනාකම පිළිබඳව ඔබට ගෙනෙන්නට. සංයුක්ත ඇටියේ තියෙන ගීත රසය පිළිබඳව අදත් ඔබව දැනුවත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා. ආයුබෝවන්. ආයුබෝවන්. අපේ රටක් ඇත කියන සංයුක්තයේ අඩංගු වෙන විශේෂයෙන්ම සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරිගේ ගීත. අපි පොඩ්ඩක් මේ දෙපළ පිළිබඳව කතා බහ කරලම ගීත රස විඳිමු. මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි අපේ ගීත වංශ කතාවේ එක්තරා පරිච්ඡේදයක්. ඔහු ಭಾರತೀಯ සංගීතය හදාරලා ගායනය සහ වාදනය පිළිබඳ උසස් උපාධි ලබාගත් විශිෂ්ට ගායකයෙක්. ඔහුගේ නිර්මාණාත්මක තනු නිර්මාණ අපේ ගීතාවලිය අලංකාරවත් කළා විචිත්‍රවත් කළා කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම 60 දශකයේ ඊට අයත් ගීත තමයි මේ අපට රටක් ඇත කියන CD තැටියට අඩංගු වෙන්නේ. දැන් මේ ගීත රචනා කරපු අය ඒ ගායනා කරපු මහාචාර්ය සනත්නන්ද සිසා මල්කාන්ති නන්නසිරි මේ ඒ යුගයේ එක්තරා පරිච්ඡේදයක් සටහන් කරන යුවලක්. ඒ ගීත රචකයනුත් ඒ වගේ යම්කිසි සංදිස්ථානයක් සනිටුහන් කරපු ගීත රචකයින්. මම හිතන්නේ අපි මේ ගීත අහලා ඒ ගැන කතා කරමු. අපි වෙනම තෝරගමු අපේ රටක් ඇත කියන සම්මිතදී මෙන්න මේ ගීතය. රජෙක් ඇත කුඹියමේ මරුවලියේ පැවතුම් බාවන් මෝනතනේ අනුරාපුරයට සඳරස් වැටිලයි මල් කෙමිරන් වන් පාත උනේ දෙනවන්න මල් පාවෙන දියවැල් දින රන් කෙත් මේ දෙරනේ නැතන හඬකින් මේ මුහුණන්නේ විජයෙන්දු සිංහල මේ වරුනේ අපට රටා පසු විහිදී තෙන් කඩ ගලපුර දලදා මැදුර මළුවේ පුනරාලෝකය බින ඒවා අපට රටක් කැප කුඹියනේ අපට රජෙක් කැප කුඹියනේ අපට රටක් කැප කුඹියනේ අපිමානය කියන එක සෑම පුද්ගලයෙක් තුළම තිබිය යුතු දෙයක්. රටගෙන අපිමානේ ඊටත් වඩා තිබිය යුතු දෙයක්. මම හිතන්නේ මේ පිළිබඳව අපි කතා කරමු මේ ගීතය තුලින් අපේ රසික හදවත් වලට දැනෙන අභිමානය පිළිබඳව. ඔන්න මේ ගීතයට පදනම් වෙච්ච ජන කවිය ප්‍රවාදගත කවිය අපි කවුරුත් දන්නවා. අනේකු වින්නේ තොපටත් රජෙක් ඉන්නේ අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අපිට වෙන්නේ. ඉතින් මේ කවිය අපේ ජනතාව අතර ප්‍රචලිත කවියක්. මේ කවිය පදනම් කරගෙන තමයි සුනිල් ආරරත්න මේ ගීතය රචනා කරන්නේ. ඒ ජන කවිය කියන්නේ අපට රජෙක් නැත කියලා. දැන් මෙතෙන්දී තමන්ගේ ජාතිය පිළිබඳ අභිමානවත් හැඟීමක් ඇති කළ යුතු නිසා ගීත රචකයා කියන්නේ අපට රජෙක් ඇත කියලා තමයි කියන්නේ. මේ අර ඔබ කිව්වා වගේ රටක වැසියන් තමන්ගේ රට කෙරෙහි ඇල්මක් ආදරයක් අභිමානයක් ඇති කරගත්තොත් තමයි රට වෙනුවෙන් කටයුතු කිරීමේ හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ හැඟීම ජනිත කිරීම තමයි මේ ගීතයෙන් බෑම් කළා තියෙන්නේ. අපි අපට අද ගෙනෙමින් සිටින්නේ අපේ රටක් ඇත කියන සංයුක්ත තැතිය ගීත. මේ සංයුක්ත තැතිය ගීත පිළිබඳව තමයි අද අපි ඔබව දැනුවත් කරමින් සිටින්නේ. අපි තවත් ගීතයක් රස විඳිමු. Thank you. මගේ දෙසාව වෙයි හිතරුම කිනිති නොපෙනී අන්දවී ඇත මගේ දෙනායන දිනෙන් දින ඔබ මා වෙත වෙත කඳුළු මල් පින් ඔබෙන් නොහැලෙන කඳුළු බිඳු ඇනි සිලින් ඔබ මා වෙත දුරස් වෙත මගේ මනස තවත් රංගවනු පමණකී ඔබ තුමින් ඔබ මා වෙත වගේ කතාවක් තියෙනවා ආතරේ යන්දයි කියලා. මේ ප්‍රේමයයි වෛරයයි අතර වෙනසත් කිස්කසකට සමයි කියනවා. නමුත් මේ ආදරයයි විරහවයි ගැන බොහෝ රචකයන් විවිධාකාර විදිහට තමයි ගීත රචනා කරන්නේ. අපි මේ බණ්ඩාරකේ විජේතුංගයන්ගේ මේ ගීතය ගැන කතා කරනකොට මේ සියල්ල පිළිබඳව කෙටිව කතා කරන්න පුළුවන් වේවි. දැන් ඇත්තටම අද ඇහෙන විරහ ගීත ගැන බැලුවම අපිට පුදුම සංවේගයක් ඇති වෙනවා. මේ බණ්ඩාර විජේතුංග කියන්නේ ආදරය ගැන විරහ වේදනාව තමයි වැඩියෙන්ම ඔහුගේ ගීතවලට වස්සුනේ. අර අපි ඉංග්‍රීසියෙන් කියන රොමැන්ටික් කියලා. බොහොම ප්‍රේමයට ආශක්ත වෙච්ච ගීත රචකයෙක්. ඔහුගේ ගීතවල ආදරය විවිධ තරාතිරමින් විවිධ මට්ටමින් විවිධ කෝණවලින් නිර්මාණය වෙනවා. දැන් මේ ගීතයත් ඉතාම මනහර ගීතයක්. මට මතකයි ඔය 60 දශකයේ මහාචාර්ය සනත් නන්දසිරි වැනි අය විවිධ අත්දා බැලීම් කරමින් තමන්ගේ ගීතවල විචිත්‍රතාව වැඩි කරන්න උත්සාහ කරපු ආකාරය. මේ ගීතේ තනුවත් ඊටාම සංවර ඊටාම ශික්ෂිත ස්වරමාලාවක් උපයෝගී කරගෙන මේ විරහ වේදනාවේ ගැඹුර බර හැඟීම ඊටාම දැඩිව සංනිවේදනය කරන ගීතයක් හැටියට අපිට හඳුනන්න පුළුවන්. අතරම මේ ගීතේ කොච්චර සංසුන් දෙහි විරහ වේදනාවට අනුකූල සුරමාලාවක් මේ ගීතේ සැරිසරනොයි කියලායි මට හිතෙන්නේ. ඔව් දැනට අපිට අහන්නට ලැබෙන බොහෝ ගීත විරහ ගීත දැනින්නේ කකුල් දෙකේ සංගීතය කියලා තමයි බොහෝ ਵਿਚාරකයන් හඳුන්වන්නේ. කකුල් දෙකටයි ගීත ගෙවන්නේ. ඔව් ඒක තමයි ඇත්තටම ඒක තමයි මම කිව්වට එකපාරට මතක් වුණේ දැන් අද විරහ ගීතවල ඒ ඒ විරහ පියා සලතනා මිහිරාවි ලෝකී රජ දහනේ නෙළුවෙමු දැන්වුණු වෙන මිහිර ඔබයි මාතු තුසියාව මීරාව ගීතාව ඔබම තමා ජීවනයේ මිහිර සොයා ඉදිරි මුපියා සලසලා විහිරාවේ ලෝකී රජ දහනේ නැලෙමු ඔබ පාසිවනේ ගී ගයනිමි ජීවනයේ මිහිද සොයා ඉතිරු පියා සලසලා මිහිරාවේ ලෝකේ රජ දහමේ නැලමේ දොරට ගංගා දෙගොඩ තලා ඇදමින් යන්නේ ඔබව බලා ඊරස ගංගා දෙගොඩ තලා ඇදමින් යන්නේ ඔබව බලා මාතු තුෂයාව මිහිරාව ගීතාව ඔබම තමා ජීවනයේ මිහිර සොයා ඉදිරිමු පියා සංසලා ආවි ලෝකී රජකහනේ නැලෙමු මා මිහිරි ඔබ පාසේ වනී ගින්ගනිමි ජීවනයේ මිහිර සොයා ඉතිරිමු පියා සනසනා මිහිරාවි ලෝකී රජකහනේ සර්විස්ගේ ගේපද සංකල්පනාව තමයි මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවත් කොට ගීතය ගායනා කරේ. මම හිතන්නේ මේ ගීපද රචනය පිළිබඳවත් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔන්න ප්‍රයෝගී ඩැන්ස් කියන්නේ හිතේ දශකයේ මතුවුණු ඉතාම විශිෂ්ට ගීත රචකයා මේ ගුවන්විදුලියෙන් බිහිවුණු. දැන් ඔහුගේ මේ ගීතය ප්‍රේමයේ ආස්වාදය, ප්‍රේමයේ සතුට දැන් අප කලින් අපි එක විප්‍රයෝගය විරහ වේදනාව ගැන ගීතයක් අපි ඇහුවේ. දැන් මේ ගීතයේ කිසියම් ප්‍රබෝධයක් තියෙනවා. දැන් මේ දෙදෙනාගේ මේ මිහිරාවිය සමග ගත කරන සුන්දර ජීවිතය පිළිබඳ ප්‍රබෝධයක් තමයි මේ ගීතේ අපට ඇහෙන්නේ. දැන් මේ තනුව බලන අපිට ඉස්සෙල්ල දිනෙන් දින ඔබ මාවතින් ගීතේ තනුවත් එක්ක අන්තිම අනිත්ම පැත්තේ ගීතයක්. දැන් ඒක තමයි වේදනාව පිළිබඳ ගීතයයි මේක සතුට සොම්නස ආස්වාදය ප්‍රේමයේ සුන්දරත්වය ගැන කියන ගීතය. දැන් අපිට තව දකින්න පුළුවන් දෙයක් තමයි සංගීත භාණ්ඩ බහුල වශයෙන් භාවිත කළා ගීතේ ගායනය යටපත් වෙන්නට ඒ කාලේ ඉඩ දුන්නේ නැහැ. බොහොම සීමිත වාදක භාණ්ඩ වාද්‍ය භාණ්ඩ කීපයක් පාවිච්චි කරනවා. ඒවා ඊටාම උචිත පරිදි ඒවා මෙහෙවලා තියෙනවා. ඉතින් මේ මේ අනන්‍යතාව අපිට මම හිතන්නේ 60 දශකයේ ගීත අහනකොට පැහැදිලිවම පේනවා. මේ සංගීතයේ ගීත 16ක් අඩංගු වෙනවා. මම හිතන්නේ මේ ගීත 16 අහනකොට ඔබට අපි මේ කියනා වූ කතන්දරය තේරෙනවා මැනවින්ම. මේ ගීත පිළිබඳව මම මතක් කරන්න ඉරහඳ පායන දිනෙන් දින මට බෑ ඒ ජීවිතේ බමුරු නුදුටු තුන්වන් හන්දි නූතන යුගයේ මේ යම් දවසක නිහිරාවේ දෙපා වඳිමි නිල්ලමෙදින් වසන්තයේ පණිවිඩය නාහදසපුර කාගෙද මේ ගීතාදයාබර නවරංගන් අපේ රටක් ඇත කියන ගීත 16 තමයි අපේ රටක් ඇත කියන සංයුක්තයේ අඩංගු වෙන්නේ. ඉතින් අපේ රටක් ඇත සංයුක්තයේ ගීත කීපයක් තමයි අද ගීතාංජලි වැඩසටහනෙන් අපි ඔබට රස විඳින්නට අවස්ථාව උදා කරලා දුන්නේ. ඉතින් ගීත 16 වෙනි රස විඳින්නට අපිට ඉඩ කඩක් නැහැ. ඔබට පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් වෙතින් මේ සංයුක්තයේ මිලදී ගන්නට. එන්නේ ඉතින් දැනබර හේතුව තුනේ අදට අපි ගීතාංජලි වැඩසටහන සාදානින් තවත් එක් ගීතයක් පමණක් තිරණ කරමින් සමගින යන්නට තමයි සූදානම් වෙන්නේ. එන්නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අදත් අපේ හිතවතුන් දැනුවත් කරන්නට මේ පැමිණීම පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී තිරකරත්න කුරුවිට බණ්ඩාර මහතාට ආයුබෝවන්. ආයුබෝවන්. සමගින යන්නට අවසර අදත් තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ මංජුල සෙනවිරත්න අධීක්ෂණය කර රජත් කාමිනී විජේසේකර සමගින යන්න ඔබට යහපත් දිනක් උදා වේවා මම ප්‍රියන්තනි ගම්ගේ යම්පත් සිරිතල සාහිමි වැඳ තන හින්තයි ජාති ජාති හෙල බිම උපදින්තයි ජාති ජාති හෙල බිම උපදින්තයි ඉද හඳ පායන සිංහල දීපේ රන් කොටු පායන රන් කොටු දීපේ සිව් මහ ගංගා ගලන